එතකොට මේ මේ මාර්ගයේ පින්වතුනි වචන 8ක් නෙමෙයි. වචන 8ක් නෙමෙයි ඈ. ඒකේ එක සම්මාදිට්ඨිය. ඒ කියන්නේ නිවැරදිව දකින විදිහ. ඒක ඇති වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සිදු වෙන්නේ විචක්ෂණ සීලී බව. විචක්ෂණ සීලී බව කරන්න තියෙන ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක. වචන නොදන්නා දෙයක් කරන කාරණා විචක්ෂණේ නෙමෙයි විතරකේ. තේරුම් ගන්න. නොදන් අපි නොදන්නා දෙයක් කල්පනා කරනවා කියන එක විතරකේ. විචක්ෂණශීලී බව කියන කාරණාව එදෙන්නේ එදෙන කාරණාවක්. එතකොට දැන් ධර්මයේ කියන කාරණාව බුදුරණාහි පෙන්නපු කාරණාව ඒ භාෂාවත් එක්ක ඒ පැහැදිලි කිරීම අවශ්‍යතාවය වෙන්නේ ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක විචක්ෂණශීලී බවකට යොමු වුණාට පස්සේ ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක එකතු වෙන්න බැරි වෙන තැනදී අන්න අවශ්‍යතාවයේ ධර්මයට යොමු වුණාට පස්සේ ඒක එක්ක විචක්ෂණශීලී බව ඊළඟට දෙන්නේ. නැත්තම් තරක කරන්නේ, ගලපිල්ලන්නේ කරන්නේ, ගලපිල්ලක් කරන්නේ. ඒක විචක්ෂණශීලී බව නෙමෙයි. විචක්ෂණශීලී බව තියෙන යෙදෙන කරුණක් ඒකත් එක්ක ප්‍රඥාවට. ඒතකොට මුලින්ම විචක්ෂණශීලී බව ඉන්නේ ලෝකයේත් එක්ක. ලෝකයේ යෙදෙන එකත් එක්කනේ. ඒතකොට ලෝකයේ දැක්මක් එක්ක ඇති වෙනවා. හැබැයි ඒක ඒක උපරිම විචක්ෂණය කරනකොට අසරණ වෙනවා. ඊළඟට ලෝකයේ තියෙන කාරණුවෙක් කරන්න බැරි වෙනවා. අන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා වෙන කෙනෙකුගේ. එතකොට ඒ ධර්මය ඉදිරිපත් වෙනකොට වෙන කෙනෙක්ට අවශ්‍යතාව කියන්නේ මේකම වෙන කෝණකින් පෙන්නනවා. එතකොට ඒක විචක්ෂණය කරනකොට ඉතර වෙනවා. ඔන්න ඔය වැඩ පිළිවෙල වෙන්නේ පින්වතුනි. අපි විචක්ෂණය කළොත් විතරමයි. හැබැයි මොනවද විචක්ෂණය කරන්නේ? පංචපා කන්ද පටිච්චසමුප්පාද ධාතු ආ. ඉතින් ඒව වචනනේ. ඒක විචක්ෂණය නෙමෙයි. ඒවා විතරක. ඒ මොනවද විතක්ක ਵਿਚාර. එච්චර. විචාර කරනවා විචාර කරනවා ඔබ ඔබ හැසිරෙනවා ඒවත් එක්ක විචක්ෂණේ නෙමෙයි විචක්ෂණේ වෙන්නේ යෙදෙන කරුණ එක්ක යෙදෙන කරුණ එක්ක ලෝකේ කාරණාවේදී අපි අසරණ වුණාට පස්සේ අන්න එතෙන්න අසරණ වෙච්ච තැනදී හිතීමෙන් දර්ශනවාදයෙන් අසරණ වෙච්ච තැනදී අවශ්‍යතාවයේ තියෙන කෝණය දකින්න වෙන කාරණාව. අන්න එතනදී යමු වුණාට පස්සේ ඒක විචක්ෂණශීලී බව එක්වසදී. නැත්නම් අද ගොඩාක් වෙලාවට විතක්ක ਵਿਚාර කරනවා. විතක්ක ਵਿਚාර කරන්නේ ධර්මයත් එක්ක. ඔබ ඔබ හැසිරෙනවා ඒ කාරණාව. ඒක ප්‍රහාණය වෙන්නේ ඒ විතක් ਵਿਚාර ප්‍රහාණය පිළිබඳ ලස්සනට පාරායනවත් කිරීම ලස්සනට පැහැදිලිවම විතක් ਵਿਚාර ප්‍රහාණය. විචක්ෂණය දිනු වෙනට. විචක්ෂණය දිනු වෙනට. නැතුව හරියන්නේ නැහැ. එතකොට අන්න මාර්ගයේ අන්න සම්මාදිට්ඨියට කරුණ. එතකොට ඒ කාරණා ටික ඇති වෙනකොට එතකොට ඒ කාරණාව ඇති වෙන්නේ. දැන් සොකීයත්වෙම යෙදීමේ කෘත්‍ය. දැන් පංචපාස්කන්ධය කියන එක බුදුරණවහන්සේ පෙන්වන එකනේ සොකීයත්වයට. එතකොට එහෙනම් සොකීයත්වයේ කියන කාරණාවේ යෙදීම හොයන්නට ඕනේ. ඒක හොයන හැටි අපි ඇහෙනවා, දැනෙනවා, දැකින, දකිනවා කියන මේ කර්ම එක්ක අපි ගොඩාක් පෙන්වනවා. මේක හොයන්නට ඕනේ. හොයනකොට හොයනකොට ලෝකේ අපි දාගත්ත මෝඩකමත් එක්ක ගොඩනගිච්ච කරුණු තියෙනවනේ. අපි මේක හරි කියලා දාගත්ත. ඒකත් එක්ක දාගන්න බැරි වෙනවා. විතර විචක්ෂණේ වැඩි වෙනකොට. එතකොට අසරණ වෙනවා මොකක්ද එහෙනම් මේ කියන්නේ කියලා. ඒ අසරණ භාවයේදී තව පෙන්නන වෙන කෙනෙක් පෙන්නන කාරණාවකට අනුගත වෙනවා. අන්න ඒ කෙනා තමයි කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්නේ. අසරණ වෙලා සද්ධාව ඇති වෙන්නේ. අන්නේ නැමුණට පස්සේ තමයි තවත් ලැබෙන විදිහක් නැතුව ඒ හිතගෙන ගිය ක්‍රමයට අදාළ විදිහට කරුණක් දෙනවා. අන්නේ අදාළ විදිහේ කරුණ දුන්නට පස්සේ මොකද වෙන්නේ? අන්න ඊතර වීම ප්‍රතිපදාවක්. එතෙක් වෙන්නේ එතෙක් හොයලා දැනුමක් හරි තියාගන්න ඕනේ එච්චරයි. දැනුමක් කියලා කියන්නේ පිළිගන්න දිත්‍යා සුප්පට විද්‍යාව වෙන්නට ඕනේ. පරියාය නිදානෙමි හැම එකක්ම එක බලන්න ඕනේ. ඒක දිත්‍යා සුප්පට විද්‍යාව. ගැළපිලි එහෙම නෙමෙයි. අද ගොඩාක් කතා කරනකොට මේ පංචඋපාදාන පටිච්චසමුප්පාද ධාතු වායතන මේ තිබෙනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා මේ මේව කතා කරන්නේ. ඒ කියන්නේ මොකක්ද අනේ ගලක ගලක ඔහේ තලුමර මරා ඉන්නවා. ඊදෙන කාරණාවට බලන්නේ. දැන් ප්‍රත්‍යවේක්ෂාව තියෙන සීකේක් එක්ක නිකරන්නේ. අර සබ්බාසුති තියෙන්නේ. දාර්ශනික විසුද්ධ වෙච්ච කෙනාට තමයි ඒ කාරණාව නුවණින් පරිභෝගය තියෙන්නේ. හිතේක් වෙන්නේ නැහැ. හිතේක් අපි මේ අපිට ඉදෙන අපේ ප්‍රශ්නයත් එක්ක දුවන්නේ. මේ මොයාගෙන යන්න අපි අර නැමෙන්නේ නැහැනේ. කියන්නේ මාන්නකාරකම නිසා, කීකරු නැතිකම නිසා, නැමෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? අපි මොකද කරන්නේ? අපි දන්න දේ කොහේ කර කර ඉතින් මාර්ගයක් උපදී අර බුදුරන් වහන්සේ අර කිව්ව අර අන්ධයාගේ අන්ධයාට බෙහෙත් කරන යනකොට වෙන වැඩේ වගේ තමයි වෙන්නේ. ගොඩක් අයට වෙන්නේ මේ. කලාතුරකින් ඉන්නවා කියන දේ මේ විදිහට කරනවා. කලාතුරකින් ගොඩාක් අය කරන්නේ Tamanට හිතෙන දේ කර කර ඉන්න එක.